අනාත පින්දිකස්ස ආරාමේ තත්‍රකෝ භගවා බික්ඛු ආමන්තේසි බික්ඛවෝති බදන්තේ තිතේ බික්ඛු භගවතෝ පච්චස්සෝසුං භගවා ඒතද වෝච සත්පුරුෂ වාසනාවන්ත පින්වත්නි අද දවසෙත් අපි සූදානම් වෙන්නේ තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් වූ ධර්මය ශ්‍රවණය කරගන්න. බුද්ධ වචනය අද දක්වාම අපිට ලැබිලා තියෙන මේ ත්‍රිපිටක බුද්ධ වචනය මහා සංඝරත්නයේ ඒ කැපකිරීම නිසා අද දක්වාම අපිට ශ්‍රවණය කරගන්න කියවගන්න දැනගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ සූත්‍ර දේශනාවන් අදාළ ඒ නිකායන් අතරින් දීඝ මජ්ක්‍ධිම අංගුත්තර සංයුත්ත කුද්දකාදී නිකායන් අතරින් මජ්ක්‍ධිම නිකාය ඇසුරු කරගෙන සිද්ධ කරන දේශනා මාලාව. ඉතින් අද දවසේ තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් වූ සූත්‍ර දේශනාවක් පිළිබඳවයි දැනගන්න සෝදානම් වෙන්නේ. ඉතින් මේ වෙලාවේ ගෙවෙන කාලය බොහොම වටිනවා. මේ ගෙවෙන්නේ පින්වත්නි, මනුස්ස ජීවිතයක ගෙවෙන කාලය. මනුස්ස ජීවිතයේ ගෙවෙන තප්පරයේ විනාඩිය පැය දවස සති මාස අවුරුද්ද කියන්නේ හරියම වටින කාලයන්. තව කොච්චර කාලයක් මේ මනුස්ස හිතත් එක්ක ඉන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. තම ටික කාලයයි වෙන්න පුළුවන්. බොහෝම ටික කාලයයි. මරණය කියන දේෙන් මේ සියල්ලක්ම අහිමි වෙන්න පුළුවන්කමක් තියෙනවා. අය දුගතියක ඉපදුනොත් ඒ ලෝකවලින් අය නිදහස් වෙන්න බැලුව කල්ප ගණන් ඒ ලෝකෙන් ලෝකයට මාරු වෙවි දුක් විඳින විදිහට කර්ම සකස් වෙන්න පුළුවන්කමක් තියෙනවා විපාක සකස් වෙන්න පුළුවන්කමක් තියෙනවා බුද්ධෝත්පාද කාල පහු වෙනකන් ඒ ලෝකයන් වලින් නිදහස් වෙන්න බැරි කමක් තියෙයි. ඒ නිසා මේ ගත වෙන්නේ බුද්ධෝත්පාද කාලයක්. මනුස්ස ජීවිතයක්. ධර්මය ඇහෙන කාලයක්. කල්යාණ මිත්‍යන් වහන්සේලා වැඩ වාසය කරන කාලයක්. දැන් මේ කාලේ හරීම වටිනවා. මේ අද දවසේ ගෙවෙන මේ කාලය තුල ධර්ම ශ්‍රවණය කරගන්න ලැබෙනවා කියන්නේ මේ ගත වෙන කාලය මේ පින්නත් අයටත් දේශනා කරන මටත් විමුක්තායතනය නිවන් දොරටු හැටියටයි තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළේ. නිකරුණේ මේ ජීවිතයේ ගෙවන කාලය සමහරක් විට සංසාර ජීවිතේ පුරුදු කරපු පරිදිම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන කාමයන් ඔස්සේම ඇදගෙන යන්නා වූ මේ හිත මේ ජීවිතයේ පින්වත්නි තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මයට හිත ඇදගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒක මහත් වූ වටිනාකමක් තියෙනවා. සංසාර ජීවිතය අනවරාග සංසාර ජීවිතයක්ම බොහොම වැඩි හරියක්ම ගෙවිලා දැමුනේ මේ කාමයන් වලටමයි. කාමයන් ඔස්සේම වෙහෙසිලා මහන්සි වෙලා අනන්ත අප්‍රමාණ දුක් විඳින විදිහට සංසාර ජීවිතය සකස් වුණා. වර්තමාන මේ ජීවිතේ සැපක් වගේ දැනුණට ජාති දුක විඳලායි ආවේ. අනාගතේ ජාති දුක් ඉතුරුලා තියෙනවා. ජරා මරණ ආදී ව්‍යාධි ආදී නොඑක් ආකාරයේ දුක් විඳින විදිහට කර්මය සකස් වෙන්න පුළුවන්කමක් තියෙනවා වර්තමාන ජීවිතයේදී ඒ ආශ්‍රවයන් ශ්‍රවය කරගන්න බැරි වුණොත් එහෙම. ඒ නිසා මේ ගත වෙන කාලය බොහෝම වටිනාකමක් තියෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ ධහම අවබෝධ කරගන්න පුළුවන්කමක් තියෙනවා. බැරිකමක් නැහැ. ඒකට අවශ්‍ය කරන සුදුසුකම් සම්පූර්ණ වෙලා තියෙනවා. මනුස්ස හිතක් මනුස්ස කයක්. චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්න පුළුවන් හිතක් සියලෝම දුකෙන් නිදහස් වෙන්න පුළුවන් අවස්ථාවකුයි මේ ගෙවෙන්නේ. නම් බලන්න කොච්චර වටිනාකමක් තියනවද එහෙනම්. මේ ගත වෙන කාලය මොනතරම් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කමක් තියෙනවද? මොනතරම් හිඳහම් කරගන්න පුළුවන්කමක් තියෙනවද මේ මනුස්ස ජීවිතේ? නිසා මේ ගත වෙන මේ කාලයේ මේ පින්වත් අය ඕපනායක ගුණයක් හැටියට ධර්මයේ පෙන්වන විදිහට අනිත් වැඩවලට කලින් පළවෙනි කාරණය කරගන්න ධම අවබෝධ කර ගැනීම. ඒක පළවෙනි කාරණය. අනිත් දේවල් දෙවණියට. ඒ නිසා මේ අද දවසේ මේ පින්වත් අයට තථාගතයන් වහන්සේ දේශනාකට වදාළ උතුම් වූ ධර්ම පරයායක් ඔස්සේ මේ ධර්මය ශ්‍රවණය කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් අද දවසේ අපිට ලැබිලා තියෙන සූත්‍ර දේශනාව මජ්ක්‍ධිම නිකායට ඇතුළත් උපරි පණ්ණාසකේ ඇතුළත් මේ අනුපද වර්ගයට අදාළ සත්පුරිස කියන සූත්‍ර දේශනාව තමයි අද දවසේ අපි දැනගන්න ශ්‍රවණය කරගන්න බලාපොරොත්තු වෙන්නේ. තථාගතයන් වහන්සේ ඒ කාලේ වැඩ සිටියේ ජේතවනාරාමයේ. දේශනාවේදී මාතෘකාව හැටියට සිහිපත් කරපු ගාථා ඒ කොටාසය තුල ඒ බුද්ධ වචනයෙන් තුල සඳහන් වෙනවා තථාගතයන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ එවම් මේස්තං ඒකං සමයං භගවා සාවත්‍යං වේති ආනන්ද ස්වාමීන් වහන්සේ ධර්ම සංගායනාවලදී සඳහන් කරේ එහෙම මම මෙහෙම අහලා තියෙනවා තථාගතයන් වහන්සේ සවැත් නුවර ජේතන රාමයේ වැඩ වාසය කරන සමයේ తත්‍රකෝ භගවා බික්කු ආමන්ත්‍රේති ස්වාමීන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා දේශනා කොට වදාලේ ස්වාමීන් වහන්සේලා බදන්තේති තේ බික්කු භගවතෝ භාගතුන් වහන්සේ ස්වාමීන් භාගතුන් වහන්සේ කියලා පිළිතුරු දුන්නා භාගතුන් වහන්සේ දේශනා කොට වදාලා සප්පුරිස ධම්මංචවෝ භික්කවේ දේසිස්සාමි අසප්පුරිස ධම්මංච තං සුනාත සාදුකම් මානසිකරෝත වාසිස්සාමීති තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ මේ සූත්‍රයෙන් මේ පින්නත් අයට පැහැදිලි වෙනවා ඇති එහෙනම් කුමක්ද? සප්පුරිස ධම්මංච වෝ භික්ඛවේ දේසිස්සාමේති. සප්පුරිස ධර්මයන් ඒ වගේම අසප්පුරුෂ ධර්මයක් පිළිබඳවයි තථාගතයන් වහන්සේ මේ සූත්‍ර දේශනාව තුළ දේශනා කරන්නට යෙදෙන්නේ. තථාගතයන් වහන්සේ මේ අසත්පුරුෂයා සහ සත්පුරුෂයා පිළිබඳව වෙනස් සූත දේශනාවන් වලත් අපිට හමු වෙනවා විශේෂයෙන්ම මහා මංගල සූත්‍ර දේශනාව තුළ පළමුවෙන්ම දේශනා කොට වදාළේ මංගල කාරණයක් හැටියට අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා බාල ආශ්‍රයෙන් අයින් වෙලා පණ්ඩිතයන් ආශ්‍රය කරන්න කියලයි එනිසා අසත්පුරුෂයන්ව දුරු කරන්න කියලයි තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළේ. ඒ නිසා බාල ධර්මය කියන්නේ බාලයන් ධර්මය කියන්නේ අංගුත්තර නිකායේ දේශනාවන් වලට අදාළව ඒ දේශනාවක තියෙනවා බාලයන්ගේ ලක්ෂණය. බාලයන් සකල්පනා කරන්නේ වැරදි විදිහට. දුස්චින්තං චින්ති දුක්ඛත කම්මකාරේ දුබ්බාසිත බාසී ආදි වශයෙන් වැරදි දේවල් පිළිබඳව හිතනවා වැරදි ක්‍රියාවන් කරනවා වැරදි සිතුවිලි සිතනවා කවුද බාලයා ඒතර තථාගතයන් වහන්සේ මේ විදිහට බාලයා පිළිබඳව දේශනා කරලා තියෙනවා ඒ වගේම මේ සූත්‍ර දේශනාවේ මේ අසත්පුරුෂයා සහ සත්පුරුෂයා පිළිබඳව සඳහන් කරලා තියෙනවා තව අපි විමසා ගන්න බලමු කුමක්ද මේ අසත්පුරුෂයා සහ සත්පුරුෂයා කියන්නේ. තථාගතයන් වහන්සේ මේ සුගත දේශනාවේදී අසත්පුරුෂයා පිළිබඳව සහ සත්පුරුෂයා පිළිබඳව දේශනා කරලා තියෙන මේ ආකාරයකට කොහොමද තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අතමෝච බික්කවේ අසත්පුරුෂ ධම්මෝ ඉද බික්කවේ අසත්පුරිසෝ උච්චාකුලා පබ්බජිතෝ හෝති යෝ ඉසිපටිසංචික්කති තථාගතයන් වහන්සේ දේශනා කරනවා කොහොමද අසත්පුරුෂයා කල්පනා කරන්නේ උච්චාකුලෝ පබ්බචිතෝ හෝති උසස් කුලයෙන් පැවිදි වෙලා ආපු කෙනා හිතනවා සෝ ඉතිපටිසංචික්කති අහංකෝම් හි උච්චාකුලා පබ්බජිතෝ ඉමේ පනංච බික්කුණ උච්චාකුලා පබ්බජිතානි සෝතායන් උච්චාකුලීනතාය අත්තුක්ඛංසේති පරං වම්බේති භාගතුන් වහන්සේ දේශනා කරනවා උසස් කුලයෙන් පැවිදලා ආපු කෙනෙක් කොහොමද එයා කල්පනා කරන්නේ ඒ කාලේ තිබුණානේ සම්බන්ධව කුල ભેදයන් පිළිබඳව මේ පින්වත් අයට කලින් සූත්‍ර දේශනාවන් වලදී ඒවල් දැනගන්න පුළුවන්කමක් ලැබුණා බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය ශුද්‍රාදී කුලයන් වලින් උසස් කුල හැටියට සම්මත කරගෙන තියෙනවා බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශාදී ඒ ඒ කුලයන් ඒ කුල තුනටම දැල මෙහෙරකම් කරන්නට ඕනේ සුද්ධ කියන කුලයන්. සුද්ධ කියන පහත්යයි සම්මත කරගත්තු ඒ අය. එකල ඉන්දියාවේ සිටපු ආක්‍රමණිකයන් ඒ රටේ හිටපු ඒ ජනතාව මුල් ඒ ජනතාව මුලින්ම හිටපු ඒ ජනතාව සුද්ධයන් හැටියට පහත් කොට සැලකුවා ඒ ඒ අය අර ආක්‍රමණය කරපු අයව පළවා හරින්න සටන් කිරීම නිසාම එයව පහත් කොට සැලකුවා ඒ අය අර බ්‍රාහ්මණ සත්වයේ වයස කියන කුල හතරටම සේවය කරන්නට සිද්ධ වුණා. ඉතින් තථාගතයන් වහන්සේ ඒ සූත්‍ර දේශනාවන්ෙන් මේ පින්වත් අය ශ්‍රවණය කරගන්න ලැබෙන්නේ නැති ඒ කුල හතර පිළිබඳව භාගතුන් වහන්සේ වෙනසක් නැති බව ඒ සියල්ලම එක හා සමාන බව භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ ඒ සූත්‍රයන් වලින් අනුව පින්වත්නි මේ සූත්‍ර දේශනාවේදී පළවෙනි කාරණය හැටියට සඳහන් කරලා තියෙන්නේ කුමක්ද? උසස් කුලයේ සම්මත ඒ ශාස්ත්‍රීය ආදී කුලයන් වලින් පැවිදි වෙච්ච අය කල්පනා කරනවා. එහෙම කල්පනා කරනවා නම් කොහොමද කල්පනා කරන්නේ? මම උසස් කුලයෙන් පැවිදිච්ච කෙනෙක්. අනිත් අය පහත් යයි හිතනවා. අනිත් අය පහත් කුලයන් වලින් ඇවිල්ලා තියෙන්නේ මම උසස් කුලයෙන් ආපු කෙනෙක්. ඒ නිසා එහෙම හිතාගෙන අත්ත අත්තානුක්කංශේති පරම්වම්බේති. තම ඒ එකනා හිතනවා තමන්ව උසස් කරලා අනිත් අය පහත් යයි හිතනවා. තමා උසස් කරනවා අනිත් අය පහත් යයි කියලා කටයුතු කිරීම අසත්පුරුෂ ධර්මයක් කියලයි තථාගතයන් වහන්සේ දේශනා කොට අදාළේ. ඒක අසත්පුරුෂයන්ගේ ලක්ෂණයක්. ඒතර තථාගතයන් වහන්සේ දේශනා කොට අදාළේ එහෙම හිතෙනවා නම් බලන්න මේ හිතේ ස්වභාවය එහෙම කෙනෙක් සලකනවා නම් උසස් කුලයෙන් පැවිදි වෙනා හරි අද කාලේ වුණත් ඒ කුල ભેදේ නැති වුණත් සමහර අපරාටේ පවා ඒ වගේ සමහරක් විට වෙනත් ආකාරයේ කුලයන් පිළිබඳව කල්පනා කරන ස්වභාවයක් අද කාලේ පවා දක්නට ලැබෙනවා. එහෙම හිතනවා නම් තමන් උසස් කුලයෙන් පැවිදි වුණා මේ උසස් කුලයෙන් පැවිදිච්ච නිසා මේ වගේ වරප්‍රසාද අපිට ලැබෙනවා අනිත් අයට එහෙම පුළුවන්කමක් නැහැ කියලා කල්පනා කරනවා නම් මේ සූත්‍ර දේශනාවට අනුව ඒක අසත්පුරුෂ ධර්මයක්. ඒ නිසා අපේ සිත් සතන් තුළ මේ මේ වගේ අසත්පුරුෂ ධර්මයන් ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා. පු탁ජන ස්වභාවයේ තියෙන හිත් නිසා මේ අසත්පුරුෂ ධර්මයක් කියලා ඒක දැනගෙන ඒක අයින් කරලා දාන්නට ඕනේ. තථාගතයන් වහන්සේ දේශනා කරා නම් එහෙම හිතනවා නම් තමන් උසස් කරලා අනිත් අය පහත් කර සලකනවා නම් ඒක අසත්පුරුෂයන්ගේ ධර්මයක්. නිසා ඒකෙන් නිදහස් වෙලා සත්පුරුෂ ධර්මයන් හිත තුළ ඇති කරගන්නට ඕනේ. එහෙම නොවුනොත් මේ බුද්ධ ශාසනයේ එහෙම තමන් උසස් කරලා අනිත් අය පහත් කොට සැලකීම නිසාම මේ ශාසනයෙන් නිර්පන්නට සිද්ධ වෙනවා. තමන්ටම යන්න සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන්නේ පින්වත්නි තමන් උසස් කොට සැලකීම නිසා ලෝභ, දේශ, මෝහ ආදී ධර්මයන් වර්ධනය වෙනවා. තථාගතයන් වහන්සේ ඊළඟට දේශනා කරලා තියෙන්නේ සත්පුරුෂ ධර්මය. සත්පුරුෂ ධර්මය කොහොමද සත්පුරුෂාංච කෝ භික්කවේ ඉතිපටිසංචික්කති සත්පුරුෂයා කල්පනා කරන්නේ කොහොමද නකෝ උච්චාකුලීනතාය ලෝභ ධම්මාච පරික්ඛයන් ගච්ඡති දෝෂ ධම්මාච පරික්ඛයන් ගච්ඡති මෝහ ධම්මාච පරික්ඛයන් ගච්ඡති නොචේපි උච්චාකුලා පබ්බිතෝ හෝති සෝච හෝති ධම්මානු ධම්ම පටිපන්නෝ සාමිච්ච පටිපන්නෝ අනු ධම්මචාරි සත්පුරුෂයා කල්පනා කරන්නේ උසස් කුලයෙන් පැවිදුණා කියලා මේ ලෝභ ධර්මය, දේශ මේ අකුසල් මුල් ලෝභ දේශ මොහ කියන අකුසලයන් ප්‍රහාණය වෙන්නේ නැහැ. ඒ උසස් කුලෙන් ආවා කියලා එහෙම ප්‍රහාණය වෙන්නේ නැහැ. සත්පුරුෂයා අන්න එහෙමයි කල්පනා කරන්නේ. උසස් කුලෙන් පැවිදුණා කියලා මේ ධර්මය ප්‍රහාණය වෙලා යන්නේ නැහැ. එහෙනම් පහත් කුලයේ කෙනෙක් වුණත් මේ ලෝභ දේශ මොහ ධර්මයන් දුරු කර ගැනීම සඳහා කටයුතු කරනවා නම් තමන් උසස් කරන්නේ නැතුව අනිත් අය පහතට දාන්නේ නැතුව උසස් කලේ උසස් කුලයක උනත් කෙනෙක් උනත් එහෙම කටයුතු කරනවා නම් මේ ලෝභ දේශ මොහ කියන අකුසල ධර්මයන් දුරු කර ගැනීම සඳහා උත්සාහය යෙදෙනවා නම් අන්න ඒ කෙනා ධම්මානුධම්ම ප්‍රතිපන්නෝ සාමීච ප්‍රතිපන්නෝ අනුධම්මචාරී මේ විදිහට ධම්මානුධම්ම ප්‍රතිපත්තියේ හැසිරෙනවා නම් පහත් කුලයක කෙනෙක් උනත් ඊළඟට සාමීච ප්‍රතිපන්නයෙන් යුක්තව සීල සමාධි ආදී ඒ ශික්ෂාවන් ආදරෙන් ගෞරවයෙන් ආරක්ෂා කරනවා නම් ඒ දේවල් වල යෙදෙනවා නම් අනුධම්මචාරීව හැසිරෙනවා නම් සෝ තත්ත පූජෝ සෝ තත්ත පංසා ප්‍රසංසාත් සෝති සඳහන් කරනවා තථාගතයන් වහන්සේ ඔහු ඒ විදිහට කටයුතු කරනවා නම් සෝ පටිපදං ඒව අන්තරං කරිත්වා තාය උච්චා කුලිනතාය නේවත් උක්කං සේතින පරම් වම්බේති. ඔහු අනිත් අය පහත් කරන්නේ නැතුව මේ ප්‍රතිපදාව තුළින් අනිත් අයව පහතට හෙලන්නේ නැහැ. Taman උසස් කරන්නේ නැහැ. ඒ විදිහට කටයුතු කරනවා. අන්න ඒ විදිහට කටයුතු කරන කෙනා සත්පුරුෂයෙක් කියලායි තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළේ. ඒ විදිහට තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළේ ඒ උසස් කුලයෙන් ආව කෙනා හිතනවා නම් තමන් උසස්යයි අනිත් අය පහත්යයි තමන් උසස් කරලා අනිත් අය පහත් කොට සලකන එක අසත්පුරුෂ ධර්මයක් සත්පුරුෂයා කල්පනා කරනවා උසස් කුලයෙන් ආවත් හෝ පහත් කුලයෙන් ආවා කියලා හරි ඒ තමන් උසස් කරන්නේ නැතුව අනිත් අය පහත් කරන්නේ නැතුව මේ ධම්මානුධම්ම ප්‍රතිපත්තියේ හැසිරෙනවා නම් ඒකනාගේ ලෝභ දේශ මොහ ධර්මය දුරු වෙන්නට ඒක හේතුවක් වෙනවා. තථාගතයන් වහන්සේ එමය දේශනා කොට වදාළේ. එනිසා අපිටත් පුළුවන්කම තියෙන්නට ඕනේ සමහරක් විට අද සමාජය තුළ දකින්න ලැබෙනවා. සමහරක් විට පහත් කුලයේ කුලවන් වල අයව සමහරක් විට අද කාලේ ප්‍රතික්ෂේප කරන ස්වභාවයක් තියෙනවා අපේ පවුල් වලට ගැලපෙන්නේ නැහැ. ඒ අය අපේ පවුල් වලට ගැලපෙන්නේ නැහැ කියලා. නමුත් එහෙම සලකනවා නම් මේ පින්නාත් අය හිතලා බලන්නට ඕනේ. එසේ සිද්ධ කරනවා නම් තමන් උසස්යයි අනිත් අය පහත්යයි අත්ුක්කංග පරවම්බනේ යෙදෙනවා නම් ඒක අසත්පුරුෂ ධර්මයක් කියයි අපිට මේ සූත දේශනාවට අනුව තේරුම් ගන්නට පුළුවන්කමක් තියෙනවා. නිසා එසේ නොවි අපේ සියලු මිනිසයන්ව සත්පුරුෂ ධර්මයේ කොට සලකනවා නම් අඩු කුලේ කෙනෙක් වුණත් ඔහු තමන්ගේ ජීවිතයේ සාර්ථකව මේ ධර්මයේ තුල ගත කරන කෙනෙක් නම් අන්න ඒ කෙනා මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කමක් තියෙනවා. ලෝභ, දේශ, මෝහ ධර්මයන් ප්‍රහාණය වෙන වැඩපිළිවෙලේ නිරත වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඔහු සත්පුරුෂයෙක්. අසත්පුරුෂයෙක් වෙන්නේ නැහැ. අසත්පුරුෂයා හැටියට තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළේ නම් තමන්ව උසස් කරලා අනිත් අය පහත් කොට සැලකන කෙනා. ඊළඟට සමහරක් කෙනෙක් කල්පනා කරනවා. තථාගතයන් වහන්සේ දේශනා කොට වදාලා පුනච පරම් වික්‍රේ අසත්පුරුෂෝ මහා කුලා පබ්බජිතෝ හෝති. සමහර කෙනෙක් මහා කුලෙන් මහා පිරිවර සහිතව ඉඳලා පැවිදි වෙනවා. මහා භෝග කුලා පබ්බජිතෝ හෝති. උරාල භෝග කුලා පබ්බජිතෝ හෝති. ඒ කියන්නේ මහා කුලේ සහ මහා භෝගයේ සම්පත්ව තිබිච්ච කෙනෙක්, ඒ වගේම උතුම් උදාාර භෝගයන් තිබුච්ච කෙනෙක්, ඒ දේවල් අතහැරලා පැවිදි වෙච්ච කෙනෙක් සමහරක් විට හිතනවා නම් මම මේච්චර මේම භෝග සම්පත් අතහැරලා දාලා මේ විදිය මුලමුදල් අතහැරලා දාලා පැවිදුනේ මං උසස් කෙනෙක් අනිත්‍යය පහත් කොට සලකනවා නම් ඒ මාන්නය තියෙන කෙනාට පින්නත් මේ ධර්මයේ තුල හික්මෙන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒක අසත්පුරුෂ ධර්මයක් කියලා තථාගතයන් වහන්සේ දේශනා කරේ. එහෙම මහා භෝග සම්පත් තියාගෙන පරිවාර සම්පත්තිය තියාගෙන ඒ විදිහට සලකන කෙනා තමන් උසස්යයි කියලා හිතනවා නම් අනිත් අය පහත්යයි කොට සලකනවා නම් ඒ අය සමහරක් විට නිග්‍රහ කරනවා නම් ක්‍රියාවෙන් අගෞරව කොට සලකනවා නම් සිතින් පවා ඒ අය පහත් කොට සැලකනවා නම් ඒක අසත්පුරුෂ ධර්මයක්. තමන් උසස් කරලා අනිත් අය පහත් කොට සැලකීම. නිසා තථාගතයන් වහන්සේගේ ධහම තුල මේ සඳහන් වෙන ආකාරයට තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළේ එහෙනම් එහෙම හිතනවා නම් ඒ කෙනා අසත්පුරුෂයෙක්. නැහ සත්පුරුෂයා කල්පනා කරන්නේ කොහොමද? තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඉමේ පනංච බික්කූණ උලාර භෝග කුලා පබ්බජිතෝති සෝ තායන් උලාර භෝගාතාය අත්තානුක්ඛංසේති පරම් වම්බේති අයම්පි බික්කවේ අසප්පුරුෂ ධම්මෝ ඒක අසප්පුරුෂ ධර්මයක් සත්පුරුෂෝචකෝ බික්කවේ ඉතිපරිසං චික්කති සත්පුරුෂයා කොහොමද කල්පනා කරන්නේ න උලාර භෝග කුලා ලෝභ ධම්මාජ පරික්ඛයන් ගච්ඡති දෝෂ ධම්මාජ පරික්ඛයන් ගච්ඡති මෝහ ධම්මාජ පරික්ඛයන් ගච්ඡති නොචේපි උලාර භෝග කුලා පබ්බජිතෝ හෝති. එහෙම මහා භෝග සම්බන්ධයක් තියෙන කුලයේ කෙනෙක් පැවිදුම්ච කෙනා කෙනෙක් වුණත් එහෙම කෙනාගේ වුණත් මේ ලෝභ දේශ මොහ ධර්මයෝ මේ නැති වෙලා යන්නේ නැහැ. ප්‍රහාණය වෙලා යන්නේ නැහැ. ඉතින් ඔහු භෝගස්කන්ධයක් නැති කුලයක කෙනෙක් වුණත් පැවිදි වෙලා මේ ධම්මානුධම්ම ප්‍රතිපත්තියේ හැසිරෙනවා නම් නොධම්මචාරීව හැසිරෙනවා නම් සාමීචිපටිපන්නව හැසිරෙනවා නම් තමන් උසස්කයි සම්මත කරගන්නේ නැතුව අනිත් අය පහත්යයි සලකන්නේ නැතුව කටයුතු කරනවා නම් ඔහුට ඔහු සත්පුරුෂයෙක් හැටියටයි තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළේ. ඒ නිසා මේ සූත්‍ර දේශනාවේ මේ විදිහට තථාගතයන් වහන්සේ සත්පුරුෂයා සහ අසත්පුරුෂයා පිළිබඳව දේශනා කරලා තියෙනවා. ඉතින් මේ දේශනාව තුළ පින්වාදී බලන්න එහෙනම් මෙනෙහි කරලා අපේ හිතත් මේ විදිහේ ලක්ෂණ තියනවාද? මේ විදිහේ ලක්ෂණ තියනවා නම් ඒ දේවල් නැති කරගන්නට ඕනේ පින්වාදී. මේ දේශනාවන් අහලා තමන්ගේ ජීවිතය හදාගන්න පුළුවන්කමක් තියෙනවා. නිවැරදි ආකාරයට ධර්මානුකූලව නිවැරදි භාවයට පත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. බුදුන් වහන්සේ මෙහෙම දේශනා කරා නම් තමන් උසස් කරලා හිතන අනිත් අය පහත් කර සැලකෙන එක අසත්පුරුෂ ධර්මයක් නම් සත්පුරුෂයෙක් භාවයටපත් වෙන්න පින්නාත්නි කල්පනා කරන විදිය භාගතුන්ා දේශනා කරන්නේ. එහෙම කුලයක කෙනෙක් උසස් කුලයක හරි මහා භෝග සම්පත් තිබුණා කියලා හරි එහෙම පැවිදුණා කියලා මේ ලෝභ දේශ මොහ ධර්මයේ විනාශ කරගන්න පුළුවන්කමක් නැහැ. ඒක නා නැති වෙලා යන්නේ නැහැ. එහෙම කුලයක කෙනෙක් පැවිදුණා කියලා. එහෙනම් කොහොමද මේ ධම්මාන ධම්ම ප්‍රතිපදාය තුල සාමිතිපන ප්‍රතිපදාව තුල හැසිරෙනවා නම් පින්වත්නි අන්න පුළුවන්කමක් තියෙනවා ඒ තථාගතයන් වහන්සේ සත්පුරුෂයෙක් හැටියට සැලකුවේ Taman උසස් කරන්නේ නැහැ අනිත් අය පහත් කොට සැලකන්නේ නැහැ ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ පුනච පරම් වික්කවේ අසත්පුරුෂෝ ඥාතෝ හෝති යසස්සීසෝ ඉතිපරිසංචික්කති අහං කෝහමි ඥාතෝ යසස්සී ඉමේ පනංච බික්ඛු අපත්තඤ්ඤාතා අපේ සක්කාති සෝතේන ඥාත්තේන අත්තානුක්ඛංසේති පරම් වම්බේති තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ තමන් පරිවාර සම්පත්තියෙන් පිරිවර සම්පත්තියෙන් ඒ වගේම කීර්තියෙන් ප්‍රසිද්ධ ස්වභාවය නම් පරිවාර සම්පත්තියෙන් යුක්තව කියලා හිතනවා නම් ඒ වගේම කීර්ති ප්‍රශංසාවෙන් මම ප්‍රසිද්ධ කෙනෙක් කියලා එහෙම හිතන කෙනා හිත එහෙම හිතලා ඒ කෙනා අනිත් අය පහත් කොට සැලකනවා නම් අන් තමන් උසස් කෙනෙක් අනිත් අය පහත් කෙනෙක් කියලා සැලකනවා නම් ඒක අසත්පුරුෂ ධර්මයක්. ඉතින් ඒ විදිහට පරිවාර සම්පත්තිය තිබුණාට කීර්තිය පැතිරලා තිබුණාට ඒ ඒ ඒ කෙනා ඒක ලෝභ දේශ මොහ ධර්මියෝ ප්‍රහීන වෙන්න නැති වෙන්නේ ඒක හේතු වෙන්නේ නැහැ. අන්න සත්පුරුෂයා කල්පනා කරනවා. තථාගතයන් වහන්සේ දේශනා කරේ කොහොමද? සත්පුරුෂයා කල්පනා කරන්නේ එහෙම. අසත්පුරුෂයා හිතන්නේ මට මේ වගේ පරිවාර සම්පත්තිය තියෙනවා. මේ වගේ කීර්තිය මම ප්‍රසිද්ධ එක්කෙනෙක්. එහෙම හිතලා අනිත් කෙනාව පහත් කොට සලකනවා නම් ඒක අසත්පුරුෂ ධර්මයක්. ඒ නිසා අපිට පුළුවන්කම තියෙන්නට ඕනේ තථාගතයන් වහන්සේ මේ දේශනා කරලා තියෙන ධර්මයට අනුව පින්වත් හිත හික්මවා ගන්න ධම්මානුදම ප්‍රතිපත්තියේ හැසිරෙනවා නම් සාමිති පරිපන්නව හැසිරෙනවා නම් ඔහු ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ මේ ප්‍රතිපදාව අනිත් අයව පහත් කොට සලකන්න යොදාගන්නේ නැහැ. එහෙමයි සත්පුරුෂයා කල්පනා කරන්නේ. අසත්පුරුෂයා අනිත් අය වෙහලා දකිනවා. මම මේ වගේ කෙනෙක් මම මේ වගේ පරිවාර සම්පත්තිය තියෙන කෙනෙක් කියලා ඒ විදිහට අසත්පුරුෂයා ඒ විදිහට හිතලා වැරදි ආකාරයේ අකුසල ධර්මයන් වල නිරත වෙලා සමහරක් විට අපායගාමිනී ජීවිත පවා ලැබෙන්න පුළුවන්කමක් තියෙනවා. බලන්න බුද්ධ කාලයේ මේ පින්නත් අයට මතක ඇති ඒ අනුරුද්ධ ආදී උතුමන් වහන්සේලා පැවිදි බුද්ධ ශාසනය පැවිද්ද ලබා ගන්න එනකොට ඒ රජ සිටුත් අනතුරු ආදී උසස් කුලයන් වල හිටපු ඒ අය ඒ අයට සේවය කරපු උපාලි කියන ඒ ඒ කරණවැමියා පළමු කොට පැවිදි කරා. මේ පින්නත් අයට මතක ඇතිනේ. පළමු කොට පැවිදි කරවන්න තථාගතයන් වහන්සේ දේශනා කරේ. ඒතර බලන්න තමන්ගේ මානය කියන අකුසලය දුරු කරගන්නට කටයුතු කරපු විදිය සත්පුරුෂ ධර්මය දන්න කෙනා සත්පුරුෂෝ ඒ විදිහට කටයුතු කරලා තියෙනවා. අපේ ජීවිතය තුලත් මේ නිහතමානී භාවය කියන දේ ඇති කර ගන්නට ඕනේ. මාන්න අධිකකමින් උඩඟුකමින් ඉන්නේ නැතුව අනිත් අය පහත් කොට සලකනවා නම් ඒක අසත්පුරුෂ ධර්මයක්. එනිසා එසේ සලකන්නේ නැතුව මට මේ වගේ පරිවාර සම්පත්තිය තියෙනවා. මම මේ වගේ ප්‍රසිද්ධ කෙනෙක් කියලා එහෙම මාන්න අධිකව ඉන්න එක අසත්පුරුෂ ධර්මයක්. අනිත් කෙනාව පල්ලෙහාට දානවා නම් සුළු කොට දකනවා නම් ඒක අසත්පුරුෂ ධර්මයක්. ඒතකොට සත්පුරුෂයා කොහොමද කල්පනා කරන්නේ? සත්පුරුෂයා කල්පනා කරනවා මහා පරිවාර සම්පත්තියක් තිබුණා නම් ප්‍රසිද්ධ කෙනෙක් කියලා මෙහෙම කීර්තිය තිබුණාට මේක ලෝභ දේශ මොහ ධර්මිය ප්‍රහීන වෙන්න හේතු වෙන කාරණයක් නෙවෙයි. අන්න සත්පුරුෂයා කල්පනා කරන්නේ එහෙම. අන්න එහෙම කල්පනා කරලා ඒ කෙනා තමන් උසස් කරන්නේ නැහැ අනිත් අය පහත් කරලා කටයුතු කරන්නේ නැහැ. මේ ධම්මානුධම්ම ප්‍රතිපත්තියේ හැසිරෙනවා නම් අනුධම්මචාරි සාමීචි පරිපාලනය උද අනුධම්මචාරී වසා හැසිරෙනවා නම් මේ බුද්ධ ශාසනය පින්නාද මේ ලෝභ දේශ මොහ ප්‍රහීණය කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා තථාගතයන් වහන්සේ ඒ තුවනේ කාරණේ හැටියට දේශනා කොට වදාලේ ඒ ඒ පරිවාර සම්පත්තිය සහ කීර්තිය කියන කාරණය. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අසත්පුරුෂයා කොහොමද කල්පනා කරන්නේ? පුනේස පරම් බික්කවේ අසත්පුරුෂෝ ලාභී හෝති චීවර පින්ඩපාත සේනාසන ගිරාණපච්ච බේසජ්ජ පරික්කාරාණ සෝ ඉතිපටි සංචික්කති අහංකෝමි ලාභී චීවර පින්ඩපාත සේනාසන ගිරාණපච්ච බේසජ්ජ පරික්කාරාණ අසපුරුෂයා කල්පනා කරන්නේ පැවිද්ද ලබාගෙන පැවිදිච්ච මේ ස්වාමීන් වහන්සේ සමහර ස්වාමීන් වහන්සේලා එහෙම හිතනවා නම් කොහොමද හිතන්නේ මට තමයි මේ සිව්පස්සේ ලැබෙන්නේ අනිත් අයට ලැබෙන්නේ නැහැ මට තමයි චීවර, සේනාසන, පිණ්ඩපාත, ගිලන්පස ආදී මේ සිව්පාසය මට ලැබෙනවා. අනිත් අයට ලැබෙන්නේ නැහැ කියලා ඒ කෙනාව පහත් කොට සලකනවා නම් ඒක අසත්පුරුෂ ධර්මයක්. සත්පුරුෂයා කොහොමද කල්පනා කරන්නේ? මේ සිව්පාසය හොඳට ලැබෙනවා කියලා ඒක ලෝභ දේශ මොහ ධර්මියෝ ප්‍රහීණය කරගන්න ඒක හේතුවක් වෙන්නේ නැහැ. කියලා සත්පුරුෂයා මේ විදිහටයි කල්පනා කරන්නේ. සත්පුරුෂයා මේ විදිහට කල්පනා කරලා ඒ චීවර සේනාසන පින්ඩපාත ගිලම්පස ලැබුණා කියලා ඔහු ලෝභ දේශ ධර්මයේ ප්‍රහීන වෙන්න හේතු වෙන කාරණයක් නෙවෙයි. හැබැයි ඔහු නමුත් ධම්මාන ධම්ම ප්‍රතිපන්නව සාමිච්ච ප්‍රතිපන්න අනුධම්මචාරීව හැසිරෙනවා නම් ඌ පූජාවට පිදුම ලබන්න සුදුසු කෙනෙක් වෙනවා. ඒ ප්‍රතිපදාවෙන් හික්මනවා නම් තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ ප්‍රතිපදාව තුළ යෙදෙනවා නම්. ඉතින් ඒ විදිහට මේ තථාගතයන් වහන්සේ බුද්ධ ශාසනය තුල දේශනා කරලා තියෙන්නේ මේ සිව්පසය පිළිබඳ නිවැරදි තත්ත්වේක්ෂාවන් යුක්තව පරිහරණය කරන්න විදියක් දේශනා කරලා තියෙනවා. මේ බුද්ධ ශාසනයේ තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන ප්‍රත්‍යක්ෂාන් යුක්ත ඒ දේවල් පරිභෝග කරන්න. චීවර, සේනාසන, ගිලන්පස, පිණ්ඩපාත ආදී පිළිකුල් වශයෙන්, ධාතු වශයෙන්, පරිභෝග කරන්න පුළුවන්කමක් තියෙනවා ප්‍රත්‍යක්ෂා කරලා ප්‍රයෝජන සරකලා මේව දවායන මදායන මණ්ඩනායන ආදි වශයෙන් මේ දේවල් මදය වැඩි කරගන්න නෙවෙයි මම මේ පින්ඩපාතේ පරිභෝග කරන්නේ කෙලි පිණස නෙවෙයි මේ ශරීරය පවත්වා ගන්න භ්‍රමචර්යාව ආරක්ෂා කරගන්න මේ විදිහට තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා නැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වීම සඳහා සීතල උෂ්ණයෙන් වැළකීම සඳහායි මේ සිවුරු පරිභෝග කරන්නේ ඒ විදිහට ප්‍රත්‍යක්ෂායුක්තව පාවිච්චි කරනවා. අන්න එහෙම නුවණින් සලකලා. ඒ වගේම චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස කියන දේවල් ධාතු වශයෙන් ප්‍රත්‍යක්ෂා කරනවා. මේ දේවල් පඨවි ආපෝ තේජෝ වායෝ ආදි ධාතු වලින් ධාතු මාත්‍රයක් ධාතු මත්තම වෙතන් යදිදන් චීවරං යදිදන් පිණ්ඩපාතං යදිදන් සේනාසනං ධාතු මාත්‍රමයතං ධාතු මාත්‍රයක් තමන්ගේ ශරීරය කියන්නේ ධාතු මාත්‍රයක් මේ විදිහට ධාතු වශයෙන් පරිභෝග කරන ප්‍රත්‍යක්ෂාන් යුක්තව ඒ විදිහට අසත්පුරුෂ ධර්මයන් තමන්ගේ හිත තුළ සකස් වෙනවා මේ සිව්පසේ බොහෝ ලැබුණා කියලා ඒකෙන් උද්දාමයටපත් වෙන්නේ නැහැ අනිත් අය හැලු කොට තකන්නේ නැහැ එලා දකින්නේ නැහැ තමන් උසස් කරලා අනිත් අය පහත් කොට සලකනවා නම් ඒක අසත්පුරුෂ ධර්මයක්. ඒ දේවල් ලෝභ දේශ මොහ ධර්මයන් ප්‍රහීන වෙන්නේ ඒක කාරණයක් නෙවෙයි. ලෝභ දේශ මොහ ධර්මයන් ප්‍රහීන වෙන්නේ මේ ධම්මාන ධම්ම ප්‍රතිපත්තිය හැසිරීමෙන් සාමිච්චපටිපන්නේ යුක්තව අනුධම්මචාරීව හැසිරෙනවා නම් ඒ සිව්පාසය නොලැබුණා කියලා ඒ විදිහට සකස් වෙනවා නම් ඔහු තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ විදිහට මේ සත්පුරුෂයෙක් ඒ විදිහට සලකනවා නම් අනිත් අය පහත් කොට සලකන්නේ නැත්තම් තමන් උසස් කරලා අනිත් අය පහත් කොට සලකන්නේ නැහැ සත්පුරුෂයා ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ පුනේච පරම් භික්ඛවේ අසත්පුරුෂෝ බහුසුතෝ හෝති සෝ ඉතිපටි සංචික්කති ආංකෝමි බහුසුතෝ මේ පනංච භික්ඛූණ බහුසුතාති සෝ තේන බහුසච්චේන අත්තානුක්ඛංසේති පරම් වම්බේති මේ බහුසුත භාවය තථාගතයන් වහන්සේ දේශනා කරනවා බෞද්ධ භාවය නිසා සමහරක් අය කොහොමද හිතන්නේ? සමහරක් කෙනෙක් මෙහෙම හිතනවා නම් තමන් තමයි උසස්. තමන් තමයි සියල්ල දන්නේ. එහෙම හිතලා අනිත් අය පහත් කොට සලකනවා නම් ඒක අසත්පුරුෂ ධර්මයක්. තමන් උසස් කරලා අනිත් අය පහත් කොට සලකනවා නම් ඒක අසත්පුරුෂ ධර්මයක්. ඉතින් එහෙම මේ බෞද්ධභාවය සත්පුරුෂයා කල්පනා කරන්නේ මේ බෞද්ධභාවය ලෝභ දේශ මොහ ධර්මිය ප්‍රහීන වෙන්න කාරණයක් නෙවෙයි. ආන් ඒ විදිහට හිතනවා. ඉතින් මේ සත්පුරුෂයා ඒ විදිහට කල්පනා කරලා මේ ධම්මාන ධම්ම ප්‍රතිපදියේ හැසිරෙනවා නම් අනුධම්ම සාමිති පටිපන්නයෙන් යුක්තව මේ අනුධම්මචාරීව හැසිරෙනවා නම් ඒක ලෝභ දේශ මොහ කියන අකුසල ධර්මයන් දුරු කරගන්න පුළුවන්කමක් තියෙනවා. මේ පින්නත් අයට මතක ඇති පොටිල ස්වාමීන් වහන්සේ ධම්මපදයේ තුල සඳහන් කරලා තියෙන්නේ ත්‍රිපිටකදර ස්වාමීන් වහන්සේ නමක් තථාගතයන් බුද්ධ ශාසනය ගණනාවක ඉඳන් මේ ත්‍රිපිටකදරව එන ස්වාමීන් වහන්සේ නමක් මේ බුද්ධ ශාසනයේ පොටිල ස්වාමීන් වහන්සේ හැටියට මේ ස්වාමීන් වහන්සේ බොහෝ ශිෂ්‍යයන්ට උගන්වනවා ත්‍රිපිටකදරයි තථාගතයන් වහන්සේ එක වෙලාවක සැලකලා බලනවා මොහුට මේ ධර්මානුදම ප්‍රතිපත්තියෙන් යුක්තව හැසිරෙන්නේ නැහැ ත්‍රිපිටකදර බොහෝම බෞද්ධක භික්ෂුවක් තථාගතයන් වහන්සේ කොහොමද ආමන්ත්‍රණය කරේ තථාගතයන් වහන්සේ මේ පෝටිල් ස්වාමීන් වහන්සේ උපස්ථානයට ආපු වෙලාවේදී තථාගතයන් වහන්සේ ආමන්ත්‍රණය කරනවා පෝටිල් ස්වාමීන් වහන්සේ තුත්ත පෝටිල පිස් පෝටිලය කියලා. තුත්ත පෝටිල මෙහෙ එන්න. තුත්ත පෝටිල මේ වාඩි වෙන්න. ඒ විදිහට ආමන්ත්‍රණය කරා. මේ ස්වාමීන් වහන්සේ කල්පනා කරා ඇයි තථාගතයන් වහන්සේ මට මෙහෙම කියන්නේ? එහෙම ආමන්ත්‍රණය කරේ. මේ ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා මම බෞද්ධ තුනාට මම ධ්‍යාන ආදී ධර්ම මාර්ගඵලයන් වලට පත් වෙලා නැති නිසා නේද? එහෙම හිතලා මේ ස්වාමීන් වහන්සේ ගියා. බොහෝ ස්වාමීන් වහන්සේලා ගාවට ගියා. ගිහිල්ලා මට කිව්වා මේ දා කියලා දෙන්න. මට මේ ප්‍රතිපදාව ඉක්මනින් කියලා දෙන්න. ඒ ස්වාමීන් වහන්සේලා එක එක ස්වාමීන් වහන්සේලා ගාවට පිටත් කරලා යවනවා. අවසානට 7 අවුරුදු වයසේ සාමණේර ස්වාමීන් වහන්සේ නමක් ගාවට ගිහිල්ලා වන්දනා කරලා අහනවා මට පිට වෙන්න කියලා. ඉතින් ඒ අසල තිබුණ විලකට බැහැලා ඉන්න කියලා සිහිපත් කරා මේ පොඩිල් ස්වාමීන් වහන්සේ මෙච්චර ධර්මදර ස්වාමීන් වහන්සේ අර විල ගාලා සිවුර තෙමෙන දක්වා යනකොට මේ පොඩි ස්වාමීන් කල්පනා කරලා ඒ පොඩිල් ස්වාමීන් වහන්සේට පිහිට වුණා. බලන්න එතකොට මේ වගේ සිදුවීම් තුලින් කල්පනා කරලා බලන්නට ඕනේ. අද සමාජයේ උනත් බහුසුත භාවයෙන් යුක්තව සතාගතයන් වහන්සේගේ දහම තුළ බෞද්ධ භාවය හැටියට සලකලා තියෙන්නේ මේ ත්‍රිපිටක දහම තුළ ඇතිවෙනා වූ මේ මේ ප්‍රතිපදාව තුළ හික්මෙනවා නම් ධර්ම දරාගෙන සූත්‍ර විනය ආභිධර්ම ආදී ඒ දේශනාවන් හොඳට හදාරලා මේ ප්‍රතිපදාව තුළ හික්මෙනවා නම් අන්නේ බෞද්ධ භාවය නමුත් අද සමාජයේ සමහරක් විට කෙනෙක් තමන් නොඑක ආකාරයේ දැනුම් අද සමාජයේ තියෙන දැනුම් වර්ධනය කරගෙන තමන් උසස් කෙනෙක්. තමන් මේ මේ දේවල් වලින් දැනුම වර්ධනය කරගෙන තියෙනවා. නොඑක් නොඑක් ආකාරයේ සංඥාවන් ඇති කරගෙන තියෙනවා. අධ්‍යාපන தත්යෙන් මම උසස් කෙනෙක්. මම මේ වගේ තනතුරක් දරන කෙනෙක්. එහෙම හිතලා අනිත් කෙනාව හෙලා දකිනවා නම් ඒක අසත්පුරුෂ ධර්මයක්. ඉතින් මේ සූත දේශනාවන් වලට අනුව මේ පින්වත් අය තමන්ගේ ජීවිතේට මේ දේවල් ගලපලා බලන්නේ අද සමාජයට ගලපලා බලන්න. ඒක අසත්පුරුෂ ධර්මයක්. සත්පුරුෂයා කල්පනා කරන්නේ කොහොමද මේ වගේ බෞද්ධතභාවය මේ වගේ දැනුමක් තිබුණා කියලා මේක මේ වගේ බුද්ධි මාර්ගයෙන් ඉහළ වුණාට මේ ලෝභ දේශ මොහ ධර්මයෝ ප්‍රහීන වෙන්න මේක හේතු වෙන්නේ නැහැ. ඒ නිසා තථාගතයන් වහන්සේ සත්පුරුෂයා කල්පනා කරන්නේ එහෙම. එහෙනම් මේ සත්පුරුෂයා ඒ විදිහට කල්පනා කරලා මේ ධම්මාන ධම්ම ප්‍රතිපදයේ සාමීච ප්‍රතිපන්නයෙන් යුක්තව මේ ධර්මය තුල හැසිරෙනවා. අන්න ඒක නා සත්පුරුෂයෙක් හැටියටයි තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළේ. ඊළඟට මේ සූත දේශනාවෙන් පින්නාන්නේ ඊළඟට තථාගතයන් වහන්සේ සඳහන් කරන්නේ අසත්පුරුෂයෙක් හැටියට සඳහන් කරනවා තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළේ පුනච පරම් වික්‍රේ අසත්පුරිසෝ විනයදරෝ හෝති සෝ ඉතිපටි සංචික්කති අහං කෝම්මි විනයදරෝ අසත්පුරුෂය එහෙම කල්පනා කරන මම විනයදරයි විනයදර කෙනෙක් එහෙම හිතලා අනිත් අය පහත් කොට සැලකනවා නම් අනිත් කෙනා විනය දන්නේ නැත්නම් සූත්‍රය අභිධර්මය දන්නේ නැත්නම් ਉਹ පහත් කොට සැලකනවා නම් අර විනයදර කෙනා අසත්පුරුෂයෙක් හැටියටයි තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළේ. සත්පුරුෂයා කල්පනා කරන්නේ මේ විනයදර භාවයේ ලෝභ දේශ මොහ ප්‍රහීන වෙන්න හේතුන කාරණයක් නෙවෙයි කියලා සත්පුරුෂයා කල්පනා කරනවා. එහෙම කල්පනා කරලා ධම්මානුධම්ම ප්‍රතිපදාවේ සාමිච්චපන ප්‍රතිපදාවෙන් යුක්ත අනුධම්මචාරීව හැසිරෙනවා. අන සත්පුරුෂයා එහෙමයි කල්පනා කරන්නේ. ඒක ලෝභ දේශ මොහ ධර්මයෙන් ප්‍රහීන වෙන්න හේතුවක්. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා පුණජ පරම් බෙක්ක අසත්පුරුෂෝ ධම්මකතිකෝ හෝති. සමහරක් විට ස්වාමීන් වහන්සේ නමකට මෙහෙමත් හිතෙන්න පුළුවන්කමක් තියෙනවා. මේ ධර්ම කතික භාවයෙන් තමා උසස් කොට සලකනවා නම් අනිත් කෙනා ධර්ම කතික භාවයක් නැති කෙනෙක් පහත් කොට සලකනවා නම් අත්ුක්කංසේති පරං වම්බේති තමා උසස් කොට සලකලා අනිත් කෙනාව පහත් කොට සලකනවා නම් ඒ ධර්ම කතික ස්වාමීන් වහන්සේ අසත්පුරුෂ ලක්ෂණය තියෙන කෙනෙක් අසත්පුරුෂේ එහෙනම් ධර්ම කතික ස්වාමීන් වහන්සේ නමක් වුණත් ධර්ම කතික නැති භාවයේ තියෙන ස්වාමීන් වහන්සේ නමක් වුණත් සත්පුරුෂයෙක් නම් කොහොමද කල්පනා කරන්නේ මේ ධර්ම කතික භාවය ලෝභ දේශ මොහ ධර්මයේ ප්‍රහීන වෙන්න හේතුවක් නෙවෙයි. මේ අකුසල ධර්මයන් නැති වෙලා යන්නේ නැහැ. දුර වෙන්නේ නැහැ. නිසා සත්පුරුෂයා එහෙමයි කල්පනා කරන්නේ. සත්පුරුෂයා එහෙම කල්පනා කරලා මේ ධම්මාන ධම්ම ප්‍රතිපදාවේ සාමිජ පරිපන්න අනුධම්මචාරීව හැසිරෙනවා. අන්න එහෙමයි සත්පුරුෂයා කල්පනා කරන්නේ. ඊළඟට තථාගතයන් වහන්සේ ඊළඟට අසත්පුරුෂයෙක් හැටියට දේශනා කරලා තියෙන්නේ පුනජ පරම් බික්කේ අසප්පුරිසෝ අරඤ්ඤිකෝ හෝති සෝ ඉදිපරි සංචික්කති අහං කෝමේ අරඤ්ඤිකෝ ඊළඟට දේශනා කරනවා සමහරක් විට ස්වාමීන් වහන්සේලා තුල මෙහෙම ලක්ෂණ තියෙනවා නම් කොහොම ලක්ෂණක්ද මම අරඤ්ඤික කෙනෙක් ඒ කියන්නේ දුතාංග පිළිබඳව භාගතුන් වහන්සේ ඊළඟට දේශනා කරනවා මම මේ විදිහට අරඤ්ඤේ වාසය කරන කෙනෙක් අරඤ්ඤ ඒ සේනාසන ආදිය පරිභෝග කරන කෙනා ඒ ස්වාමීන් වහන්සේ තමන් හිතනවා නම් මම අරන්නේ වාසය කරන කෙනෙක් අනිත් කෙනා ගාමාන්ත සේනාසන ඇසුරු කරන කෙනෙක්ව පහත් කොට සැලකනවා නම් තමා උසස් කරලා අනිත් ස්වාමීන් වහන්සේ නමක් අරන්නේ කාංගයෙන් දුතාංගය සමාදන් වෙලා වාසය කරන ඒ ස්වාමීන් වහන්සේ එහෙම හිතනවා නම් තමා උසස් කොට සැලකනවා ඒක අසත්පුරුෂයක්. දූතාංග සමාදන් වුණ නමුත් අසත්පුරුෂ ධර්මයක්. එතන තමන්ගේ ප්‍රතිපදාව හුවා දක්වන්නේ නැහැ. තමන්ගේ ප්‍රතිපදාව මේ විදිහට හුවා දක්වලා අනිත් අය පහත් කොට සලකන්නේ නැහැ. ඒ නිසා සත්පුරුෂයා කල්පනා කරනවා මේ විදිහට මේ දූතාංග සමාදන් වීමේදී මේ මේ ලෝභ දේශ මොහ ධර්මයේ මේ විදිහට කල්පනා අසත්පුරුෂයා මේ විදිහට සලකන මේක ලෝභ දේශ මොහ ධර්මයේ ප්‍රහීන වෙන කාරණයක් නෙවෙයි. ඒ විදිහට කල්පනා කරනවා ඉතින් මේ විදිහට සූත දේශනාව පුරාවටම තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ දුතාංග කියන මේ දේවල් සමාදන් වෙලා ඉන්න කෙනෙක් පිළිබඳව. ඒ කෙනා එහෙම සලකනවා නම් පහත් කරන අනිත් කෙනා ඒ දුතාංග වලින් මම මේ වගේ පින්නපාතිකාංගයේ සමාදන් වෙලා ඉන්නේ. මම මේ වගේ රුක්කමූලිකාංගය කියන දුතාංගයේ සමාදන් වෙලා ඉන්නේ. පත්ත පින්ඩිකාංගය පින්ඩපාතෙන් යැපෙන කෙනෙක් මම. ඒ වගේම එක පාත්‍රයක විතරයි වළඳ ඒකාසනිකාංගය කියන මේ දේවල් මම සමාදන් වෙලා ඉන්න කෙනෙක්. ඒ නිසා අනිත් කෙනා එහෙම නෑ කියලා පහත් කොට සලකනවා නම් දුතාංග තුලින් තමා උසස් කළ අනිත් කෙනා පහත් කොට සලකනවා නම් ඒක අසත්පුරුෂ ධර්මයක්. සත්පුරුෂයා එහෙම කල්පනා කරන්නේ නෑ. ඒ දුතාංග වලින් සමාදන් වෙලා සමහරක් විට පින්නත් අය අහලා ඇති ඒක අන් අයට හඟවන්නේවත් නැහැ. එහෙමයි එහෙමයි සත්පුරුෂ කෙනා කල්පනා කරන්නේ. ඒ නිසා තමන්ගේ තියෙන ප්‍රතිපදාව තුළ අනිත් කෙනාගේ ප්‍රතිපදාවේ නැහැ කියලා හිලා දකින්නේ නැහැ. එහෙමයි සත්පුරුෂ ධර්මය. ඉතින් තථාගතයන් වහන්සේ මේ විදිහට සූත දේශනාව පුරාවටම මේ කාරණේ යනවා. ඊළඟට මේ දුතාංග පිළිබඳව දේශනා කරලා තථාගතයන් වහන්සේ ඊළඟට සඳහන් කරනවා මේ සමහරක් කෙනෙකුට හිතෙන්න පුළුවන්කමක් තියෙනවා. මම ප්‍රථම ධානය ලාභියෙක්. මම ප්‍රථම ධානයලාභයේ ආන් අනිත් කෙනා ඒ ධානයක් නැහැ. තමා උසස් කොට සලකනවා අනිත් කෙනා හෙලා දකිනවා. අන්න හෙලා දැකලා ඒක ඒ කෙනා කල්පනා කරනවා සත්පුරුෂයා කොහොමද කල්පනා කරන්නේ? මේක තණ්හා දිට්ඨියෙන් මානියෙන් කියන මඤ්ඤණාවෙන් යුක්තව ඒ කෙනා ඒ විදිහට හිතන්නේ නැහැ. මේ තණ්හා දිට්ඨි මාන වැඩි වෙන විදිහට මේ ප්‍රථම ධානලාභය කියන අනිත් කෙනා හෙලා දැක්කොත් ඒක අසත්පුරුෂ ධර්මයක්. ඒ ප්‍රථම ධානය සුස්නාව දුර වෙන වැඩපිළිවෙලේ නිරත වීමක් තමයි. හැබැයි ඒක ඒ තුලින් තමා හුවා දක්වනවා නම් අනිත් කෙනා හෙලා දකිනවා නම් ඒක අසත්පුරුෂ ධර්මයක්. ඒ නිසා ධම්මානුධම්ම ප්‍රතිපත්තියෙන් යුක්තව ප්‍රතිපදාවම තමන් මූලික කොටගෙන වාසය කරන වෙන්න ඕනේ. දූතාංග වලින් නමුත් ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, චතුත්ථ ධානය ආදී මේ ප්‍රථම ဒ ුතිය තතේ චතුත්ථ කියන මේ ධාන හතරම ලබාගත් කෙනා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මේ විදිහට Taman හිතනවා නම් මම මේ වගේ ධානවල ලබා ලාභයේ අනිත් කෙනා එහෙම නැහැ. ඉතින් තමා උසස් කොට සලකනවා නම් අනිත් කෙනා හැලු කොට සලකනවා නම් ඒක අසත්පුරුෂ ධර්මයක්. නිසා අපේ හිත තුලත් මේ විදිහට වංචක ස්වභාවයෙන් සමහරක් විට මානාධික ස්වභාවයන් හට ගන්න පුළුවන්කමක් තියෙනවා. අන්න ඒ නිසා ඒ දේවල් බැහැර කරගන්නට ඕනේ. තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන මේ ධර්මයේ තුලින් සඳහන් වෙන ආකාරයට ඒ අකුසල ධර්මයන් අසත්පුරුෂ ධර්මයන් බැහැර කරගන්න මේ දේශනාවන් පින්වත් උපයෝගී කරගන්නට ඕනේ. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ රූපාවචර ධාන වගේම අරූපාවචර ධාන අරූපාවචර ධානය ලාභී කෙනෙක් මේ රූපාවචර ධාන හතර හොඳට වර්ධනය කරගන්න දස කසින ධර්මයන් පුරුදු කරලා පුහුණු කරලා ආකාසං කසිනෙන් තොරව අනිත් කසින සමාපatti වලට සංවැදලා මේ පංචම ධානයේ තුලින් ආවජන සමාපජන අදිත්‍යාන උත්තාන පච්චේක්කන කියන විදිහට මේ ධානාංග හොඳට පින්නාත්ති වසීභාවයට පත් කරගෙන ආවර්ජනා කරනවා. ඊටාම මේ ධානාංග ඊළඟට සමාපජ්ජන සම ඒ වගේ යුක්ත වසීභාවයට පත් කරනවා සම්වැදීලා ඉන්න. ඊළඟට උත්තාන ඒ වගේ නැගී සිටින්න. ඊළඟට පච්චවෙක්කන ආදි වශයෙන් මේ විදිහට හොඳට පස් ආකාරයට වසීභාවයට පත් කරගෙන පංචම ධානයේ වසීභාවයට පත් කරගෙන ඒ ලබාගෙන තියෙන පටවි කසිනිය හෝ ඒ කසිනිය පින්නාත්නි වර්ධනය කරගන්නවා. ඒක ඒ වර්ධනය කරගත්තු කසින නිමිත්ත පතුරවනවා. පතුරවනවා කියන්නේ පින්නාත්නි ඒක තමන් විශාල ප්‍රමාණයට වර්ධනය කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ ඇති කරගත්තු ඒ පටිභාග නිමිත්ත. ඒ විදිහට ඇති කරගත්තු නිමිත්ත තුළ නැවත නැවත වර්ධනය කරගෙන ධ්‍යාන උපදවාගෙන ඒ නිමිත්ත පින්වත්නි අරූපාවචර ධානය උපදවා ගන්නේ ඒ නිමිත්ත අයින් කරලා දාලා ආකාශය අනන්ත ආකාශෝ අනන්ත ආකාශෝ කියලා ආකාශය අනන්තයි ආකාශය අනන්තයි කියලා හිතලා ආකාසානංචායතනෙ ලාභී කෙනෙක් ඒ විදිහට වර්ධනය කරගන්නවා ආකාසානංචායතනෙ ඒ ධ්‍යාන අරූපාවචර ධ්‍යාන චිත්තය ඇති කරගන්නවා ඒ විදිහට ඒ දුෂ්කර වූ ඒ ධානාචිත්තය දුර්ලභව ලබා ගන්න බොහොම අපහසු ඒ ධානාචිත්තය ලාභී කෙනෙකුටත් එහෙම හිතෙනවා නම් තථාගතයන් වහන්සේ දේශනා කරේ මම මේ විදිහට ධානලාභී කෙනෙක් මේ අරූපාවචර ධානාචිත්ත ඊළඟට ආකාසානංචායතනය අරමුණු කරපු ඒ හිත අරමුණු කරලා විඥානංචායතනය විඥානය අනන්තයි විඥාන අනන්තයි කියලා ඒ විදිහට දෙවෙනි අරූපාවචර ධාන චිත්තය ඒ මේ විදිහට මේ අරූපාවචර ධාන හතර උපයෝගී කරගෙන ගත්තු කෙනෙකුට තථාගතයන් වහන්සේ දේශනා කරේ තමන් උසස් කෙනෙක් අනිත් අය පහත් කෙනෙක් කෙනෙක් කියලා සලකනවා නම් ඒක අසත්පුරුෂ ලක්ෂණයක් කියලා. අසත්පුරුෂ ධර්මයක්. නිසා මේ විදිහට උසස් භාවයට පත් කරගත්තු ඒ හිතකට පවා ඒ විදිහට තමන්ගේ මාන්නාධික ස්වභාවයකට පත් වෙනවා නම් ඒක අසත්පුරුෂ ධර්මයක්. ඒ නිසා මේ අසත්පුරුෂ ධර්මයන් අපේ හිත තුළ පවතිනවා නම් සත්පුරුෂයා කල්පනා කරන විදිහට කල්පනා කරලා මේවා තණ්හා දිට්ඨිය මානෙන් යුක්තවයි. මේ හිත තිබුණොත් මේ කකුසලයක් කියලා ඒ දේවල් ප්‍රහාණය කරගන්න කටයුතු කරන්නට ඕනේ. ඒ නිසා තථාගතයන් වහන්සේ මේ රූපාවචර සහ අරූපාවචර ධානචිත්තය පිළිබඳව දේශනා කරලා අවසානට සඳහන් කරන්නේ ඊළඟට මේ Nirodha Samapattiyට සංවැදිච්ච කෙනෙක් එයාගේ තුල මේ විදිහ අදහස් හටගන්නේ නැහැ. ඒ කාරණේදී භාගතුන් වහන්සේ අසත්පුරුෂ ධර්මයේ පෙන්වලා දීලා නැහැ. මේ සූත්‍රයේ පින්වත්නි එතනින් අවසන් වෙනවා. ඉතින් අපි කල්පනා කරලා බලන්නට ඕනේ අපේ හිත තුලත් මේ විදිහේ ලක්ෂණ තියෙනවා නම් අසත්පුරුෂ ලක්ෂණ තියෙනවා නම් අසත්පුරුෂයෙක් කියලා කල්පනා කරලා සත්පුරුෂයා කල්පනා කරන විදිහට හිතලා සත්පුරුෂයෙක් වෙන්න පින්නාදී කටයුතු කරගන්න පුළුවන්කමක් තියෙනවා. නිසා අපේ හිතත් මේ විදිහට හදා ගන්න පුළුවන් නම් ධර්මානුකූලව ඒක යහපත් ස්වභාවයක්. එහෙම නොවුනොත් සසරගත ජීවිතයන් වලදී සතර අපාන්නල උප්පත්ති ලැබලා අනන්ත දුක් විඳින විදියට හිතපත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා මේ පින්වත් අයට අද දවසේ ආශිර්වාද කරනවා පුණ්‍යානුමෝදනා කරනවා තථාගතයන් වහන්සේ මේ දේශනා කර වදාළ මේ ධර්ම පරයාය පිළිබඳව හිතලා බලලා මේ අසත්පුරුෂයා පිළිබඳව හිතලා බලලා සත්පුරුෂයා කොහොමද කල්පනා කරන්නේ කියලා හිතලා බලලා සත්පුරුෂ භාවයට පත් වෙන්නට කටයුතු කරන්නට ඕන පින්වත්නි. ඒ නිසා මේ පින්වත් හැම දිනෙකටම තථාගතයන් වහන්සේ වදාළ විදිහට මේ සත්පුරුෂ ධර්මයේ තුල හිත හික්මවාගෙන ධම්මාන ධම්ම ප්‍රතිපදාවෙන් යුක්තව සාමීජි පටිපන්නයෙන් යුක්තව මේ ධර්ම මාර්ගයේ හික්මවා ගන්නේ තමන් හිත ඉක්මවා ගන්න මේ ධර්ම ශ්‍රවණේ ආනිසංසය හේතුවක් වේවා පිහිට පිනිස පවතිවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු සාසනං තිරං රක්칸තු දේශනං තිරං රක්칸තු මං පරන්ති